පසුගිය සතියේ දේශනා කර අපි සක්කාය දිට්ඨි පිළිබඳ පැහැදිලි විවරණයක් ඒ තුළ තියෙනවා. අපි අද දේශනා කරන්නේ එතනින් එහා තියෙන සංයෝජන. අපි දන්නවා සංයෝජන 10ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දස සංයෝජන. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බස පරාමාසක්ඛ්‍ය කාමරාග පටිය. ඕරම් භාග්‍ය සංයෝජන පහක් තියෙනවා. උද්දම්භාගිය සංයෝජන පහක් තියෙනවා. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, විච්ඡ. යමෙක් මේ දස සංයෝජනයන් හොඳින් තේරුම් අරගෙන අවබෝධ කරගෙන වටහාගෙන මේ සංයෝජනයන්ගෙන් මිදෙනවා නම් එයා සසරින් නිවනට. මේ සංයෝජන ධර්මයන් ක්‍රියාත්මක වෙන තාක්කල් සසර. කොහෙද මේවා ක්‍රියාත්මක වෙන්නේ? මේ නාම රූප දෙක තුල සංයෝජන ධර්මයන් ත්‍යාත්මක වෙන්නේ. ତොර සක්කාය දිට්ඨි නාම ධර්මයක් සිත තුළ ක්‍රියාත්මක වෙන්නේ. විචිකිච්ඡා එකත් නාම ධර්මයක් සිත තුළ ක්‍රියාත්මක වෙන්නේ. සීලබ්බත පරාමාස වෙන වෘත වෙන පිළිගැනි ඒවා සිත තුළ තමයි ක්‍රියාත්මක වෙන්නේ. කාමරාග පටික් ඒවා සිත තුළ උද්දම් භාගීය සංයෝජන ගත්තත් එහෙම. රූප රාග රූපයට ඇලෙනවා. භව රාග රූප රාග අරූප රාග. ඒ අරූපාවචර ධාන වලට ඇලෙනවා. රූප රාග අරූප රාග. මාන එකසිතේ ඇති වෙන ස්වභාවය. උද්දච්ච එකසිතේ ඇති වෙන ස්වභාවය. අවිච්ඡ එකසිතේ ඇති වෙන ස්වභාවය. නාම ධර්මයක්. පසුගිය සතියේ දේශනා කළේ සක්කාය දිට්ඨි පිළිබඳව. අද ඉතිරි සංයෝජන ටික කියනවා. විචිකිච්ඡා සැකය. මේකත් අපිට මේ ධර්මතාවයත් අපිට පෙර සංසාරේ ඉඳන් තිබ්බා. තාමත් තියෙනවා. විචිකිච්ඡා සැකය. මොකක්ද? පෙර භවයේ මම හිටියද? නැද්ද? කවුරු වෙලා හිටියද? කොහම හිටියද? කවුරු වෙලා කවුරු වුණාද? වර්තමානයේ මමමද? මම නෙමෙයි. කොහම වෙනවද? කෙසේ වෙනවද? මේ සත්‍ය කොහේ ඉඳලා ආවද? මේ සත්‍ය කොහේ යනවද? වර්තමානයේ අනාගතේ මමමද? මම නෙමෙයි. කවුරු වෙයිද? කොහම වෙයිද? කෙසේ වෙයිද? আদি වශයෙන් තියෙන මේ විචිකිච්ඡාව නැති කරගන්න 16 ආකාරයක් තියෙනවා විචිකිච්ඡාවේ. සක්කාය දිට්ඨියේ විසි ආකාරයක් තියෙන ආත්ම දිට්ඨියක පෙර ඒක පෙර ධර්මදේශනාව සිද්ධ කරා. ඒක හොඳට අහන්න මේ ඉතුරු සංයෝජන ටික තේරෙනවා එතකොට. එහෙනම් පෙර භවයේ පිළිබඳව නාම රූප දෙකක ක්‍රියාවක් විසක් පෙර භවයේ සත්‍යෙක් නැහැ. පුච්චලෙක් නැහැ. නිස්සත්ත්ව නිචිල. එනිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනව මේ විචිකිච්ඡාව නැති කර ගන්න නම් පෙර භවයේ ක්‍රියාත්මක වෙච්ච ආකාරයත් දැනගන්න දැකගන්න වර්තමාන භවයේ ක්‍රියාත්මක වෙන ආකාරයක් දැනගන්න දැකගන්න ඒ ස්වභාවයෙන්ම තමයි අනාගතයට යන්නේ. කාලත්‍රය තුළ තියෙන ඇති වෙන විචිකිච්ඡාව හේවත් සැකය හේවත් විමතිය නැති කරගන්න ඕනේ. අපි දන්නා බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කළා මගේ පසුගිය ධර්ම දේශනා තුළ පැහැදිලිවම දේශනා කළා පෙර භවයේ හේතු පහක් වර්තමාන ඵල පහක් උපදවන බව පෙර භවයේ හේතු පහක් වර්තමානයේ ඵල පහක් උපදවන ඒ වගේම පෙර භවයේ කර්ම වර්තමාන විපාක උපදවනවා. වර්තමාන කර්ම අනාගත විපාක උපදවනවා. ඒ කර්ම කියන්නේ නාම ධර්ම. විපාක නාම රූප දෙකේ. එම නැත්තම් නාම ධර්මයන්ගෙන් විතරක් තියෙන විපාක. පෙර භවයේ අපි ආනිච්ඡාභි සංස්කාර කරලා අරූප තලවල ගියේ නෑ. ආනිච්ඡාභි සංස්කාර කියලා කියන්නේ අරූපාවචර ධ්‍යාන. දැන් මේ පෙර භවයේ අපි ඒවා උපදපුව නැති බව ප්‍රත්‍යක්ෂයි. මොකද අද මෙතන නැහැ නේද? එහෙනම් අපි ඉන්නේ ආකසඤ්ඤායතන විඤ්ඤාණච්ඡායතන අකිඤ්ඤඤ්ඤායතන නේවසඤ්ඤා ඥාසඤ්ඤායතන. අපි ඒවා කරන්නේ. එහෙනම් පෙර භවයේ අපේ සිත ආනච්ඡාපි සංස්කාරවලට හැරිලා නැහැ. පෙර භවයේ අපේ සිත එනාම ධර්මයේ පෙර භවයේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර කියන ධර්මතාවයන් එක්ක පැටලිලා තිබ්බා. එහෙනම් පෙර භවයේ සංස්කාර නැමැති නාම ධර්මයන් ක්‍රියාත්මක වුණා. හැබැයි ඒකිනුත් අපි ගත්තා භව දෙක සම්බන්ධ කරන්න පෙර භවය සහ වර්තමාන භවය සම්බන්ධ කරන්න පුඤ්ඤාභි සංකාරයක්. පින්සිතවිල්ලක් ගත්තා. ඒ නිසා තමයි manuss ලෝකෙට ආවේ. එහෙනම් පුඤ්ඤාභි සංකාරයක් අපි කරගෙන. ඒකත් නාම ධර්මයක්. ඒ නාම ධර්මයන්ට ඉඩ දුන්නේ. හැබැයි අපි අපුඤ්ඤාපි සංකාරත් කරලා තියෙනවා. ඒකනේ වරින් වර අපිට එන්නේ යම් යම් කරදර එනවා, බාධක එනවා, සෝතැවුල් එනවා, දුක්සුසුම් එනවා, හැඬීම් වැළපීම් එනවා, කායික ආබාධ එනවා. ඒ ජරා ව්‍යාධි ඒවා සාමාන්‍ය තියෙන දේවල්. නමුත් අපිට වැඩිපුර එනවා නම් අපි කරලා තියෙන අකුසල කර්ම. ඒ නාම ධර්මයන් පුරුදු කරලා තියෙනවා. එහෙනම් පෙර භවයේ අපිට ඒ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර කියන එම නාම ධර්මයන් ක්‍රියාත්මක වෙලා තියෙනවද? ඔව්. ඒවා ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නේ ඇයි? අවිද්‍යාව තිබ්බා. අවිද්‍යාපච්ච සංකාර. ආ එහෙනම් පෙර භවයේ දෙක තිබ්බා. ඒ ධර්මතා දෙක තිබ්බ බව අපට පැහැදිලි. පෙර භවයේ තණ්හාවත් ඒකත් නාම ධර්මයක්. තණ්හාවක් තිබ්බනේ පෙර භවයේ. තෘෂ්ණාවේ අවසානයක් කරගන්න බැරි වුණානේ පෙර භවයේ. ඒක ප්‍රතිඵලයක් නෙමෙයි භුක්ති විඳින්නේ වර්තමාන භවය. එහෙනම් පෙර භවයේ තෘෂ්ණාව කියන නාම ධර්මයක් ක්‍රියාත්මක වුණා. උපාදානයි කියන නාම ධර්මය. උපාදාන. කාමයට උපාදාන කරගත්තා. භවයට උපාදාන කරගත්ත නිසා වර්තමාන භවයට ආවා. කාම භව. ත්‍රකාම උපාදාන භව උපාදාන දිට්ඨිත් උපාදාන කරගෙන හිටියා. වැරදි දැකීමත් උපාදාන කරන් හිටියා. මම මගේ කියන ස්වභාවයත් උපාදාන කරගෙන හිටියා. අන්තවාද උපාදාන. එකක් තිබ්බා. පිළිගන්නවා. පැහැදිලි. ඒතර අවිද්‍යාවක් තිබ්බා, සංස්කාරයක් තිබ්බා, තණ්හාවක් තිබ්බා, උපාදානයක් තිබ්බා. ඒ උපාදානය නිසා කර්ම රැස් කරා. එතකොට නාම ධර්ම පහක් ක්‍රියාත්මකද පෙර භවයේ. වර්තමාන භවයේ නාම රූප දෙකක් ඇදුවා. බණ කියන මමත් නාම රූප දෙකක්. වාඩි වෙලා ඉන්න සියලු දෙනාත් නාම රූප දෙකක්. මේ ධර්මය ශ්‍රවණය කරනවා නම් යම් රටවාසී ලෝකවාසී ඒ සියලුම දෙනා නාම රූප දෙකක්. එයි සිතක් හා සිතුවිලි සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙනවා. නාම රූප දෙකක ක්‍රියාවක් තියෙනවා. පැහැදිලිද කියන්නේ? එහෙනම් පෙර භවයෙන් වර්තමාන භවයට පුච්චලේක් සංක්‍රමණය වුණේ නැහැ. අතීත හේතු පහක් සිත තුළ ක්‍රියාත්මක වුණා ඒකෙන් හැදුවා වර්තමානයේ නාම රූප දෙක ප්‍රතිසන්දි විඥානය බැස්සා කුසල ආරම්මණයක් අරගෙන ඒක ඉස්සලාම බැස්සා අර යුක්තාණුයි නාම රූප දෙකක් පටන් ගත්තා ක්‍රියාත්මකයි දැන් ඒක ප්‍රතිඵලනේ භුක්ති විඳින්න. ତර වර්තමානයේ විඥාණය ප්‍රසන්දි විඥාණය නාම රූප දෙකේ ක්‍රියාව ආයතන හයකුත් දායාද කළා එක්කම. ඒකත් කර්මයටයි තියෙන්නේ. සංස්කාරහා කර්ම භව කියන ධර්මතාවයන්ටයි තියෙකක් තමයි ආයතන හයම. දැන් ක්‍රියාත්මකයි ආයතන හය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. හයක් තියෙනවා. ආයතන හයක් ක්‍රියාත්මකයි. ඒ ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. ඒත් නාම ධර්ම. ඒ ස්පර්ශ හය නිසා විඳීම් හයක් තියෙනවා. ඒත් නාම ධර්ම. දැන්තර වර්තමානයේ නාම රූප නේද ක්‍රියාත්මක. ඒතර විඥානීය ක්‍රියාත්මක එක නාම ධර්මයක්. නාම රූප දෙක ක්‍රියාත්මකයි. ආයතන හයක් ක්‍රියාත්මකයි. ස්පර්ශ හයක් ක්‍රියාත්මකයි. විඳීම් හයක් ක්‍රියාත්මකයි. දැන් පෙර භවයේ මම දාවේ මෙහෙට. නැද්ද? නාම රූප නාමයන් රූපයන්ට ප්‍රත්‍යද විචිකිච්ඡාව අයින් වෙනවා මම කියලා ගත්තොත් ඇයි මමම දාවේ පෙර භවයේ මමද මම නෙමෙයිද කවුරු වෙලා හිටියද කොහම වුණාද කවුරු වෙලා කොහම වුණාද මොන ආකාරයට වුණාද කෙසේ ආවද මේ සත්‍ය දැන් කොහමද ආවේ එතකොට පුජ්‍යලේ කාලේ නෑ කෙනෙක් කාලේ නෑ පෙර භවයේ අවිද්‍යාව නැමැති නාම ධර්මය, සංස්කාර නැමැති නාම ධර්මය, තණ්හාව නැමැති නාම ධර්මය. නාම ධර්ම කියන්නේ සිතුවිලි. අවිද්‍යාව කියන්නේ සිතුවිල්ල. සංස්කාරය කියන්නේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර කියන්නේ පින් සිතුවිලි. අපුඤ්ඤාභි සංකාර කියන්නේ අකුසල සිතුවිලි. පුඤ්ඤාභි සංකාර කියන්නේ පින් සිතුවිලි. ඒවා ක්‍රියාත්මක වුණා. තණ්හාවත් එක්ක පැටලිලා තිබ්බේ. ඒ නාම ධර්මයක්. උපාදානයේ නැමැති නාම ධර්මයක් පෙර භවයේ ක්‍රියාත්මක වුණා. ඒ අනුව කර්ම කළා. දැන් එහෙනම් කවුද ආවේ? ආපු කෙනෙක් නැද්ද? පෙර භවයේ පිළිබඳව ගැටලුව විසඳ ගන්න. පුජ්‍යලෙක්ගේ සංක්‍රමණයක් නෙමෙයි. කෙනෙක්ගේ සංක්‍රමණයක් නෙමෙයි. භවයෙන් භවයට යන පුජ්‍යලෙක් නේ. කෙනෙක් නේ. එහෙනම් නාම රූප දෙකනේ ක්‍රියාත්මක. පටන් ගත්තේ නාම රූප දෙක. නාම රූප දෙක පටන් ගන්න විඥාණය බහින්න ඕනේ. විඥානපච්ච නාම රූපා. ආයතන 6යි. නාම රූපච්ඡ සලායතන. සලායතන පච්ඡ පස්ස ආයතන 6ට ස්පර්ශ 6යි. පස්ස පච්ඡ වේදනා විඳීම් 6යි. වර්තමානයේ. ତර වර්තමානයේ මමද? ද විඥාන නාම රූප සලායතන පස්ස වේදනාද? නාම රූප දෙකද ක්‍රියාව? තර වර්තමානයේ මම නෙමෙයි. තර කොහම වුණාද එහෙනම්? අතීත හේතු පහෙන් වර්තමාන ඵල පහක් හැදුවද? ඒතර වර්තමානයේ මමද? මම නෙමෙයිද? කවුරු වෙලා හිටියද? කොහම හිටියද? එකකටවත් දාන්න බැහැ. නාම ධර්මයන් පහ ක්‍රියාත්මක වුණා පෙර භවයේ ඒකේ ප්‍රතිඵල වශයෙන් වර්තමානයේ නාම රූප දෙකක් ක්‍රියාත්මකයි. ඒතර වර්තමානයේ මමද මම නෙමෙයිද? ගන්න පුළුවන්. හොඳයි අනාගතේ අනාගතයට කොහොමද යන්නේ? යන්නේ වර්තමානයේ තණ්හාව නැමැති නාම ධර්මයේ ක්‍රියාත්මකයි. නැද්ද? සිතවිල්ලක් නේ තණ්හාව කියන්නේ. ඇලෙන සිතට නේ තණ්හාව කියන්නේ. ඒතර වර්තමානයේ තෘෂ්ණාව ක්‍රියාත්මකයි. තෘෂ්ණාවට ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නේ තවත් නාම ධර්මයක්. ඒ අවිද්‍යාවයි. අවිද්‍යා තණ්හා. අවිද්‍යාව නිසා තණ්හාව නිසා අපි කර්ම කරනවද? කර්ම කරනවා. ඒතර තණ්හාව තියෙනවනම් උපාදානයක් තියෙනවද වර්තමානයේ? කාමයටත් උපාදාන තියෙනවා. භවයටත් උපාදාන තියෙනවා. දික්ටි වලටත් උපාදාන තියෙනවා. අන්තවාද උපාදාන. තාම මම මගේ කියන ස්වභාවයමද සිත හැසිරෙන්නේ? වැරදි. මම මගේ කියන්න බැහැනේ. ඒතර වර්තමානයේ තණ්හාව නැමැති නාම ධර්මයක් ක්‍රියාත්මකයි. ඒ නාම ධර්මයේ ක්‍රියාත්මක නම් උපාදානය කියන සිතුවිල්ල හැවත් නාම ධර්මයක් ක්‍රියාත්මකයි. තණ්හා උපාදාන කියන සිතුවිලි හැවත් ඒ නාම ධර්මයන් ක්‍රියාත්මක වෙනකොට කර්ම කියන නාම ධර්මයන් ක්‍රියාත්මකයි. වර්තමානයේ. දැන් කෙරෙනවද නැද්ද මේවා? ඒතර වර්තමාන භවයේ අවිද්‍යාවක් තියෙනවද? අවිද්‍යාව නිසා සංස්කාර හැවත් කර්ම හදනවද? වර්තමාන හේතු පහයි. ඒ නාම රූප දෙක නේද ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඊගාව භවයට ඊගාව භවයට යන්නේ එතකොට අනාගත භවයේ මමද මම නෙමෙයිද කවුරු වෙයිද කොහොම වෙයිද කවුරු වෙලා කොහොම වෙයිද බෑ අනාගතයට කොහොමද අනාගතයටත් ওই පහම තමයි බහි විඥානයක් අණ්ඩජ විතරයක් ඇතුලේ ජලාබුජ මව් කුසක සංසේදජ කුණු කාණු පල් වතුරවල ඕපපාතික අනාගතයට බයි පුච්චලයක් නෙමෙයි බයින්නේ අර සිත හැසිරෙන ආකාරය අනුව අර රූපයන්ගේ ක්‍රියාත්මක භාවයක් පටන් ගන්නවා නාම රූප දෙකේ ක්‍රියාව. ඒතර ප්‍රතිසන්දි විඥානය අනාගතයට බැස්සනම් ඒ නාම ධර්මයක පටන් ගන්න. හරිද? ඒ නාම ධර්මයේ තන පටන් ගන්නවත් එක්කම නාම රූප දෙකම ක්‍රියාත්මකයි විඥාන පත්‍යා නාම රූපා. ආයතන හයක් පහළ වෙයි. විපාක විඳින්න ආයතන හයක් පහළ වෙයි. ඒ හයට ස්පර්ශ හයක් සිද්ධ වෙයි. ඒත් නාම ධර්ම ස්පර්ශ හය නිසා විඳීම් හයකුත් ඊගාව භවෙත් එයි. ඒත් නාම ධර්ම. දැන් සැකය තාම තියෙනවා. ඒතර අතීත භවයේ මමද මම නෙමෙයිද? කවුරු වෙලා හිටියද? කොහම හිටියද? කවුරු වෙලා කවුරු වුණාද? එකකටවත් දාන්න බෑ. නාම ධර්ම පහ ක්‍රියාත්මකද? සිතුවිලි විතරයි. තේරෙනවද කියන්නේ? පැහැදිලි. වර්තමාන භවයට ආවා වර්තමාන භවයේ පහ ක්‍රියාත්මකයි. මේ පහට වැඩි එකක්වත් නෑ. හයක් නෑ පහයි තියෙන. විඥානයේ තියෙනවා. නාම රූප දෙකක ක්‍රියාවක් තියෙනවා. ආයතන හයක ක්‍රියාවක් තියෙනවා. ස්පර්ශ හයක් ක්‍රියාවක් තියෙනවා. විඳීම හයක ක්‍රියාවක් තියෙනවා. ඒතර නාම රූප නෙමෙයිද වර්තමානයේ ක්‍රියාත්මක? ඒතර වර්තමානයේ මමද මම නෙමෙයිද? කොහමද? කවුරු වෙලා කවුරු වේද? කොහමද? ගන්න බෑ. පැහැදිලිද කියන එක. විචිකිච්ඡාවයින් කරන්න. සක්කාය දිට්ඨි විචිකිච්ඡා. දැන් තවත් එකක් තියෙනවා. කෙලෙස් නිසා කර්ම කරා කර්ම නිසා විපාක විඳිනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රහාණය කරේ කෙලෙස්. කෙලස් කියන්නේ සිත අපිරිසිදු කරන ඒවා. සිත දූෂ්‍ය කරන ඒවා, සිත කිලිටි කරන ඒවා. වර්තමානයේ ක්‍රියාත්මකද පෙර භවයේ ක්‍රියාත්මක වීම නිසා වර්තමාන භවයට ආවද? කෙලස් පෙර භවයේ තිබ්බද? දැන් මොනවද කෙලස්? ලෝභය ක්ලේශයක්. සිත කෙලසනවා. සිත අපිරිසිදු කරනවා. දේශය ක්ලේශයක්. මෝහය ක්ලේශයක්. මාන්නය ක්ලේශය. දික්ටි වැරදි දැකීම ක්ලේශය. විචිකිච්ඡාව ක්ලේශය. තීන මිද්ද අලසකම කම්මැලිකම නිදිමත ගතිය මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහවන්ත වෙන්න. ඒකට තමයි තීන මිද්ද කියන්නේ. තීන මිද්ද. උද්දච්ච කියන්නේ වික්ෂිප්ත නැෂනේ. අහිරික අනෝතප්ප කියන්නේ ලැජ්ජාවක් නැහැ බයක් නැහැ. මොනවටද? මේ ධර්මතාවයන්ට ක්‍රියාත්මක වෙන්න සිත තුළ ඉඩ දෙනවා නම් එයාට ලැජ්ජාවකුත් නැහැ බයකුත් නැහැ. ලැජ්ජ බය තියෙනවා නම් මේ ධර්මතාවයන්ට සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දික්ටි, විචිකිච්ඡා, තීන මිද්ද. මේ ධර්මතාවයන්ට සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා නම් එයාට එයා පාපයට ලැජ්ජාවකුත් නැහැ, පාපයට බයකුත් නැහැ. එයි ඒ ධර්මතා ක්‍රියාත්මක වෙන තාක් කල් එයාට දුගති උරුම වෙනවා. ලෝභය හොඳ තැනක් හදනවද? දේශය හොඳ තැනක් හදනවද? නැහැ නේද? එහෙනම් දැන් කෙලෙස් නිසා සත්‍ය කර්ම කරනවා. ද නැද්ද? සිත අපිරිසිදු වෙනවා නම් සිත දෝෂය වෙනවා නම් යා කරන්නේ කර්ම. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. කයෙන් එක්ක කය වැරදි ආකාරයට හසුරව ගන්නවා. වචනේ වැරදි ආකාරයකට හසුරව ගන්නවා. සිත වැරදි ආකාරයකට හසුරව ගන්නවා. ඒ කර්මයි. සිත අපිරිසිදු වීම, දූෂ්‍ය වීම තුල කර්ම කරනවා. කර්මවල විපාක විඳින්න එනවා පහක් අරගෙන. මොකක්ද? බණ කියන මමත් ඒ පහ අරන් ඇවිත් තියෙනවා. වාඩිලා ඉන්න සියලු දෙනාත් මේ බණහන සියලු දෙනාත් ඒ පහ භුක්ති විඳින්න. විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා. එහෙනම් කෙලසුන නිසා කර්ම කෙරුවා. කර්ම නිසා. ඒතර කෙලස් කියන්නේත් නාම ධර්ම. කර්ම කියන්නේත් නාම ධර්ම. විපාක කියන්නේ නාම රූප. දැන් එතකොට සත්‍යෙක් නෑ නේද? පුච්චලෙක් නෑ නේද? හැබැයි අපි මනසේ ආරූඪ කරගෙන ඉන්නවා පුච්චලෙක් සත්‍යෙක් මම. කමන්නේ සම්මුතියෙන් කතා කරන්නේ. සම්මුති ලෝකේ ජීවත් වෙනකොට අපිට කතා කරන්න වෙනවා එහෙම. මම කියන වචනේ පාවිච්චි කරන්න වෙනවා. මගේ කියන වචනේ පාවිච්චි කරන්න වෙනවා. මට අයිති කියන වචනේ පාවිච්චි කරන්න වෙනවා. හැබැයි ධර්ම මානසිකාරය තුනේ වචන තුන බැහැර කරන්න. ධර්ම මානසිකාරය. තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන ධර්මය තුල මනස තියෙනවා නම් අර වචන තුන නිකම්ම අයින් වෙනවා. මම මගේ මට අයිති කියන එක. තේරෙනවද? අපි වැඩි හරියක් අපේ මනස පවත්න්නේ කොහෙද? සම්මුතියේද පරමාර්ථයේද? සම්මුතිය. අනේකයි අපිට මේ ධර්මතාවම අවබෝධ කරගන්න බැරි වුණේ. පරමාර්ථයට වැඩි වෙලාවක් අපි ඉඩ දුන්නොත් සිත තුළ හැසිරෙන්න එයා විද්‍යාව උපදවන කොයි වෙලේ හරි. සම්මුතිය තුළ ප්‍රඥාප්තිය තුළ මනස හැසිරෙන්න ඉඩ දුන්නොත් වැඩි වෙලාවක් එයා තව දුරටත් සසර රැඳෙනවා. සසරින් නිවනට නෙබණ කියන්නේ. එහෙනම් අපේ මනස අපේ සිත හැසිරීම ගන්න ඕනේ පරමාර්ථයට. දැන් පරමාර්ථයට ගත්තාම සත්‍යය දකින්න බෑ නේද? කුජලියෝ දකින්න බෑනේ. කෙනෙක් දකින්න බෑ. එක දකින්න ඕනේ නාම ධර්මයක් ක්‍රියාත්මක වෙන ආකාරය. දකින්න ඕනේ රූප ධර්මයක් ක්‍රියාත්මක වෙන ආකාරය. නාම රූප දෙක ඕනෝන්ට උපකාර වෙන ආකාරය දකින්න වෙන්නේ. අන්න පරමාර්ථය. පරමාර්ථය තුළ තමයි ධර්මය අවබෝධ වෙන්නේ. සම්මුති ලෝකේ ධර්මය අවබෝධ කරගන්න අමාරුයි. පරමාර්ථයට ගන්න මනස. හැබැයි පරමාර්ථයට ගන්න නම් අපිට ධර්මතා දෙකක් ඕනේ. ඒ ධර්මතා දෙක සිතෙන් අයින් කරන්න එපා. මොකද්ද? සතිය හා යෝනිසෝ මනසිකාරය. මේ ධර්මතා දෙක මොන හේතුව නිසාවත් අයින් කරන්න බෑ. පොඩ්ඩකට පොඩ්ඩක් වෙලාවක් හරි අයින් කරලා තිබ්බොත් කෙලස් රින්ගනවා. නැද්ද? අනිවාර්යෙන් රින්ගනවා. කෙලස් රින්ගවද? කර්ම වලට ඉඩ දෙනවා. කර්ම වලට ඉඩ තියෙනවද? පැවැත්මට ඉඩ තියෙනවා. ඇයි? කර්ම වල විපාක විඳින්න දෙපේ. කර්ම අහෝසි කරන්නේ නැහෙනේ. කර්ම අහෝසි කළේ නැත්තේ ඇයි? සිත කෙලස්. දැන් ලෝභ, දේශ, මෝහ, මාන, දිට්ටි, තීන මිද්ද, උද්ධච්ච, අහිරික, අනෝතප්ප කියන 10ම තියෙනවද? 10ම තියෙනවා. බරපතලයි බොමනේ. ආ. අයින් කරන්න ඕනේ. අයින් කරන්න ඕනේ අනිවාර්යෙන්. ඇයි? දුකෙන් නිදහස් වෙන්න. එහෙනම් විචිකිච්ඡාව කියන ධර්මතාවය දැන් මම හිතන චුට්ටක් හරි පොඩක් නැති වෙන හැබැයි ඔක වර්ධනය කරගන්න ඕනේ නෑ මේ විදිහටම තමයි මේක වෙන්නේ මේ විදිහටමයි මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා නැවත නැවත නැවත නැවත නැවත නැවත හිතන්න තමන්ගේ සිත තුළින් තමන්ම විමසන්න බලන්න සත්‍ය නෙමෙයිද මේ කතා කරන්නේ කියලා පරම සත්‍ය නෙමෙයිද කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම පෙන්වලා දුන්නා එහෙනම් විචිකිච්ඡාව කියන ධර්මතාවය සක්කාය දිට්ඨියත් එක්ක අයින් කරන්න වෙනවා සංයෝජන තුනක් අයින් කරගත්තොත් මේ භවයේ ලබාගත් මනුෂ්‍ය ජීවිතයට හොඳ වටිනාකමක් තියෙනව නේද? මේ ධර්මතා තුනවත් මේ සකය දිට්ඨි විචිකිච්ඡා සීලබස පරාමාස කියන මේ ධර්මතා තුනවත් මේ භවයේ අයින් කරගත්තේ නැත්තම් මේ අතිශය දුර්ලභ ලබාගත් මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් තියෙද? නැහනේ. ඇයි? මේ නාම රූප දෙකම තමයි ඊගාව භවයේ බඩගන්නේ. පාදනේ අප දෙපා සිව්පා බොහෝපා එහෙනම් මේ ධර්මතා තුන අයින් කරගත්තොත් සිව්පාත් නැහැ අපාත් නැහැ දෙපා හම්බේ බව හතකට තේරෙනවද බොහෝපාත් නැහැ ඒක තිරිසන් ලෝකිනියටයි එහෙනම් මනුස්ස ජීවිතේට වටිනාකමක් තියනවද ලබා ගන්න? ඔව්. එහෙනම් විචිකිච්ඡාව අයින් කරන්න ඕනේද? ඕනේ. කොයි වෙලේ හරි අයින් කරලා. ඒක මේ භාවයේ කරගන්න පුළුවන්. හැබැයි සතිය හා යෝනිසෝ සිහිය මනසි හොඳ සිහිය සතිය සමාසති යෝනිසෝ මානසිකාරය හට ගන්න තැන සිත හට ගන්න තැන සිත තියන්න යෝනිසෝ මානසිකාරය එහෙනම් විචිකිච්ඡාව පිළිබඳව කෙටියෙන් කිව්වේ පැහැදිලිද නිරන්තරයෙන් විමසන්න පරීක්ෂා කරන්න විභාග කරන්න මේ ධර්මතා නිසාමද මේ ධර්මතා හටගත්තේ ඔව්. මේ කෙලෙස් නිසාද අපි කර්ම කරන්නේ? මේ කර්ම නිසාද මේ ධර්මතා පහ සකස් වෙලා තියෙන්නේ? පෙර භවයේ මේ ධර්මතා ක්‍රියාත්මක වුණාද? නාම ධර්ම පහක් අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කර්ම භව. නාම ධර්ම පහක්. එහෙනම් ඒකේ ප්‍රතිඵල භුක්ති විඳින්නද අපි ඇවිල්ලා තියෙන්නේ? ඔව්. පුච්චලෙක් ඇවිල්ලා නැහැ. නාම රූප දෙකක් ක්‍රියාත්මක කරලා දීලා තියෙනවා. අපි මෝහයෙන්, මුලාවෙන්, අවිද්‍යාවෙන්, අනවබෝධයෙන් අපි අල්ලගත්ත මම කියලා, මගේ කියලා, මට අයිති කියලා, මගේ ආත්මය කියලා. ඔය එකකටවත් දාන්න බෑ. එහෙනම් විචිකිච්ඡාව පිළිබඳව පැහැදිලි. සිලබස පරාමාස වෙන වෘත වෙන පිළිගැනීම වෙන ඇදහිීම නෑ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. හැබැයි අපි එහෙම කියනවා. අපි ඒ අනුව යනවද? නැත්නම් මේ සරණ නැහැ මට සරණක්. මට ලෝතර බුදුරජාණන් වහන්සේම තමයි සරණ කියලා හොඳටම කියනවා. අපි යනවම දේකට. නෑ. යන්න උත්සාහ කරනවා. විශාල පිරිසක් ඉන්න ඒ මගේ යන්න. එහෙනම් වෙන දික්ටි වලට යන්න එපා. දෙවියන් වහන්සේ මැව්වා කියන එක බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. දෙවියන් වහන්සේ මැව්වා කියන එක. දෙවියන් වහන්සේගේ නිර්මාණයක් කියන එක. තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. එහෙම වෙන්න බෑ. මොකද දෙවියන් වහන්සේට පුළුවන් නම් මේ වගේ විශාල දෙයක් කරන්න එයාට බලය දුන්නේ කවුද? එතෙන්දී උත්තර නැහැ. ඒ බලය දුන්නේ කවුද යාට? එහෙනම් ඊට වඩා බලගත් කෙනෙක් ඉන්න පෙයාට ඒ බලය දෙන්න මේ වදේවල් නිර්මාණය කරන්න මම ප්‍රතික්ෂේප කළා තථාගත. එහෙම වෙන්නේ නැහැ ලෝකෙ. මේක බ්‍රහ්මයාගේ නිර්මාණයක්. ඒකත් ප්‍රතික්ෂේප කළා. මේ ධර්මතාවයන් ඉබේ හට ගන්නවා කියන එක ඒකත් ප්‍රතික්ෂේප කළා. එහෙම වෙන්නේ නැහැ කිව්වා. මේ ධර්මතාවයන් සියල්ල පෙර කර්මයෙන් සිද්ධ වෙනවා කියන ඒකත් ප්‍රතික්ෂේප කළා. සෑම දෙයක්ම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. සියලු දික්ටි වලින් මිදුණා කියන්නේ ඒකයි. කිසිම දික්ටියක් නැහැ. එක අවස්ථාවක බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා අහනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මම නම් කිසිම දික්ටියකට ප්‍රිය කරන්නේ නැහැ කිව්වා. මම සියල්ල අතහැරලා ඉන්නේ සියල්ලෙන් මිදිලා ඉන්නේ. මම කිසිම දික්ටියකට මං වැටලා නැහැ මම ප්‍රිය කරන්නේ නැහැ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආන බ්‍රාහ්මණයෙක් ඔබ මේ කිසිම දෙයක් ප්‍රිය කරන්නේ නැහැ කියන සිතුවිල්ලට කැමතිද කියලා. ඒක අදික්තියක්. ඒක අදික්තියක්. එයි කිසිම දෙයක් ප්‍රිය කරන්නේ නැහැ කියලා එයා සිතුවිල්ලක් අල්ලගෙන. ඉතින් ඒක දික්තියක් නේ. නිවන කියන්නේ එතන නෙමෙයි. තේරෙනවද? නිවීමයි නිවන කියන්නේ. සියලු දික්ටි වලින් මිදිච්ච තැනයි නිවන කියන්නේ. එහෙනම් අපිට දේවවාදයක් අවශ්‍ය නැහැ. නිර්මාණවාදයක් අවශ්‍ය නැහැ. ඒවා ඒ කරගන්න ඒ කරගත්තා. මොකද බුදුරජාන් වහන්සේට සියලු දෙනාම දුකින් මුදවන්න බැරි වුණානේ. නමුත් ප්‍රාර්ථනාව, චේතනාව, සිතවිල්ල සියලු ලෝක සත්‍ය දුකින් මුදවනවා කියන සිතවිල්ල පරම තුම් සිතවිල්ලක්. නමුත් කරන්න බැරි වුණා. මොකද දික්ටි ගත්තා ඒ දත් හිටියානේ. වැරෙන් දික්ටි ගත්තා. දැන් බුදුරජාන් වහන්සේ එයාලට බණ කිව්වෙත් නැහැ. එයාලට බණ කිව්වෙත් නෑ ඒක අවස්ථාවක ඇවිල්ලා අහන ඔබ වහන්සේ මේ මේ තොර තොරද බණ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ එක එකයි තොර තොර නේද ඔබ වහන්සේ බණ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඔව් කියලා ඇයි එහෙම කරන්නේ කියලා ඊට පස්සේ අහනවා මේ ගාක්මේ ඔබ ගොවිතැනින් නේ ජීවත් වෙන්නේ නොබට තියෙන කුඹුරු තුනක්. එක කුඹුරක් තියෙනවා බොහොම සරුසාරයි. ඒකට හොඳට හිරු එළිය ගලාගෙන එනවා, වාතාශ්‍රය ගලාගෙන එනවා, ජලය හොඳට ගලාගෙන යනවා. හොඳ සරුසාර කුඹුරක් තියෙනවා. නොබට තියෙන තව කුඹුරක් මධ්‍යම ප්‍රමාණය කුඹුරක්. ඒකට එච්චරම ටිකක් අපහසුයෙන් වතුර ගන්න ඕනේ. හරියට වාතාශ්‍රය හිරු එළියත් අඩුයි. එහෙම කුඹුරකුත් තියෙනවා. නොබට කරමැටි සහිත ගොඩ ඉඩමකුත් තියෙනවා. ඔව් කිව්වා. දැන් ඔය තුනෙන් ඔබ ඉස්සෙල්ලාම වපුරන්නේ මොන ඉඩමද? මම ඉස්සෙල්ලාම වපුරන හොඳම එක. හොඳට සරුසාර ඉඩම කුඹුර කොහොඳට වතුර ගලාගෙන එනවා. වාතාශ්‍රය ලැබෙනවා. මම ඒක ඉස්සෙල්ලා වපුරනවා. අර මධ්‍යම ප්‍රමාණයේ තියෙන ඒ කුඹුරත් වපුරනවා. ඕ ඒකත් මම වපුරනවා. ඒකෙත් අස්සන්න අඩු වුණත් මම ඒකෙත් වපුරනවා. එතකොට අර කරමැටි සහිත ගොඩ විටම ආ ඒකෙත් මම විහි ටිකක් ගහලා වී ටිකක් කියනවා කිව්ව හරක්ට හරි කන්න. එහෙනම් මාත් එහෙමම තමයි බණ කියන්නේ කිව්වා. මාත් එහෙම තමයි බණ කියන්නේ කිව්වා. ඒ කොහොමද කියලා. මම කියන ධර්මය සැනෙන් වැටහෙනවා නම් මාර්ගඵල ලබන්න පුළුවන් නම් අධිගමයන්ට එන්න පුළුවන් නම් මම එයාලට ඉස්සෙල්ලා බණ කියනවා. මම එයාලට ඉස්සලා බණ කියනවා. අර සරුසාරීට මේ ඉස්සලා වපුරනවා කියන්නේ හරි. දැන් ඊට පස්සේ කියනවා මධ්‍යම ප්‍රමාණය අයත් ඉන්නෝනේ. එක සූත්‍රයක් කියන්න ඕනේ ධර්ම දේශනාවක් කියන්න ඕනේ එහෙම නැත්නම් සූත්‍ර ගණනාවක් කියන්න ඕනේ. දැන් එයාලට මම එයාලට බණ කියනවා. දැන් අර කර්මටි සහිත ගොඩ ඉඩමක් තියෙනවා. ඒකෙත් අර හරක්ට හරි කන්න වී ටිකක් ගහලා දානවා කිව්වා. ආ මාත් ඒ වගේ තමයි කිව්වා. තේරුම් ගත්තත් නොගත්තත් මම එයාටත් බන කියනවා. හැබැයි ඒගොල්ලන්ට කියන්නේ පස්සේ. එතකොට දැන් වහා අවබෝධ වෙන අයට බුදුරජාන් වහන්සේ සොයාගෙන ගිහිල්ලා බණ කිව්වනේ. එතකොට යම් කාල සීමාවකට මේවා කරගෙන යම් කාල සීමාවක් තුළ තමන් උත්සාහවන්ත වෙලා මාර්ගඵල ලබන අයට බණ කිව්වා. කිව්වා. අර නොතේරෙන අරත් කිව්වා. ඇයි? මේ භවේ නැත්නම් ඊගා භවේ හරි ප්‍රයෝජනයි. පැහැදිලිද කියන එක? එහෙනම් සැකයක් නැහැ අපේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව. ධර්මයේ පිළිබඳව සැකයක් නැහැ. මා සංඝරත්නය පිළිබඳව සැකයක් නැහැ, අවිශ්වාසයක් නැහැ, විමතියක් නැහැ. එහෙනම් අපිට වෙන දික්තියක් අවශ්‍ය වෙන දික්තියක් අවශ්‍ය නැහැ. තව තියෙනවා දික්ටි කියන්නේ ගොඩාක් තියෙනවා දික්ටි. ඒ අපිට එකක්වත් අවශ්‍ය නැහැ. අපිට නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කියලා. හැබැයි මේ පිළිවෙතේම නිවැරදිව හිටියොත් මේ ධම ඉක්මනින් අවබෝධ කරන්න පුළුවන්. එහෙනම් විචිකිච්ඡාව කියන ධර්මතාවය සීලපත පරාමාස වෙන රුත වෙන පිළිගැනීම අවශ්‍ය නැහැ. සතිහා යෝනිසෝ මනසිකාර්ය ගාණ්ඩ මුලට එයාට සම්මාදිට්ඨිය නියත වශයෙන් වෙනවා. සම්මාදිට්ඨිය කියන්නේ නිවැරදිව දකිනවා. නිවැරදිව ඒ ඉන්නේ ප්‍රත්‍යක්ෂ ඥානෙ. නුවණින් දකින්නේ ඒ ප්‍රත්‍යක්ෂ ඥානෙ. එහෙනම් දැන් මේ සංයෝජන තුන ඒතොර සක්කාය දිට්ඨි පිළිබඳව පසුගිය දේශනාවේ තියෙන්නේ මේ කිව්ව විචිකිච්ඡාව හා සීලබ්බස පරාමාස. මේ දෙක ප්‍රහීන කරන්න ඕනේ, අවසන් කරන්න ඕනේ. සහ මුලින්ම ඉවත් කරන්න ඕනේ මනසින්. ඊගාවට තියෙනවා කාමරාග පටිග කියලා. දන්නවනේ ඕරම් භාගයේ සංයෝජන පහක් තියෙනවනේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බස පරාමාස කාමරාග පටිඝ. එතන මේ සක්‍රදාගාමි මාර්ගයේදී වෙනවා මේ කාමරාගය හා පටිඝය කියන එක තුනී වෙනවා. දැන් මොකද්ද මේ කාමරාග කියන්නේ? කාම කියන්නේ කැමැති. රාග කියන්නේ ඇලෙනවා. දැන් එහෙම වෙනවද නැද්ද? මොනවටද කැමැති මොනවටද ඇලෙන්නේ? කාම කියන්නේ කැමැති, රාග කියන්නේ ඇලෙනවා. මේ සක්‍රුදාගාමි මාර්ගයේදී මේක තුනී වෙන එක විතරයි වෙන්නේ. සහ මුලින්ම අවසන් වෙන්නේ. එහෙනම් කැමැති තැන ඇලෙන්නේ. අන්න ඒ ටික අපි ඉස්සලා හොයාගන්න ඕනේ. ඇලෙන තැන. කැමැති දේවල්. ගෙවල් දොරවල් ප්‍රියයි කැමැති. ඉඩකඩම් යාන වාහන මිල මුදල් රන් රිදී මුතු මේනි අඹදරු ඥාති මිත්‍ර ආදී කැමතිද? දැන් එතකොට කාම රාග එතන ඇලිලාද නැද්ද? අයින් කරන්න වෙනවා. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් අඹු දරුවෝ ඥාති මිත්‍රාදී වස්තුකාම ඒ වස්තුකාම ඒ වස්තු වලට කැමති වෙන්නේ ඒ නිසා හොඳ සිතුවිලි ටිකක් හදන්න පුළුවන් ඒ නිසා තමයි ඒ වස්තු වලට කැමති වෙන්නේ ඒ ක්ලේශකාමයයි සිත කෙලෙසලා. ඇයි ආස්වාදේනේ හොයන්නේ? ඒතර ආස්වාදේ හොයන්න අවශ්‍ය කරන වස්තු ටික ගොඩ ගහගත්තා. වස්තුකාම. ආ කැමති වස්තු වලට. තියෙනවද නැද්ද? ඒතර කාමරාගය තියෙනවද? ඉතින් නිවන් දකින්න බෑනේ. හා? දරජනාසික බෑ එහෙනම්. දැන් එහෙනම් සක්‍රීයදාගාමි මාර්ගයේදී මොකද වෙන්නේ මේ අර සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බස පරාමාස කියන සංයෝජන තුන සාමුලින්ම අවසන් වුණාට පස්සේ මේ කාමරාගය ඊට පස්සේ අපිට තියෙන්නේ මේ මේ ධර්මතා දෙක පිළිබඳව තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් අනාගාමි මාර්ගයට එන ඊට පස්සේ තව පහක් තියෙනවා. ඒතර මේ කියන්නේ වරම්භාගිය සංයෝජන. එහෙමනම් දැන් අපි බලන්න ඕනේ අපේ සිත ඒවට ඇලෙනවද? දැන් මොකද කරන්න ඕනේ? අයින් කරන්න ඕනේද? ටිකක් තුනී කරගෙන ගිහිල්ලා අයින් කරනවද? එහෙම නැත්නම් එකපාරටම අයින් කරනවද? මනසින් අයින් මනස අහකට ගන්න තියෙන්නේ ඔකට. අල් සිතින් නෙමෙයිද අල්ලන් ඉන්නේ ගෙවල් දොරවල්? අතින්ද අල්ලන් ඉන්නේ සිතින්ද? යාන වාහන අල්ලන් ඉන්නේ අතින්ද සිතින්ද? ඉඩ ගඩන් අල්ලන් ඉන්නේ මනසින් නේද? ආ මිල මුදල් අල්ලන් ඉන්නේ. රන් රිදී මුතු මැණික් තියනවා නම් ඒව අල්ලන් ඉන්නේ මනසෙන් නෙමෙයිද? අඹදරුව අල්ලන් ඉන්නේ කොහෙන්ද? අතින් අල්ලන් දින්නේ. මනසෙන් නෙමෙයි දල්ලන් ඉන්නේ. ඥාති මිත්‍රාදීන් මනසෙන් නෙමෙයි දල්ලන් ඉන්නේ. ඉතින් මනස ගන්න කොහකට ඕකේ? ආ? ගන්න කැමැතිමද? නෑ ගන්න වෙනව. වැඩක් මොකටද? ඔය එක්කෙනෙක්වත් අපිත් එක්ක යන්නේ නැහැ. ආ සොහන ගාවට විතරක් ඒ පස් ටිකක් දාලා අපව හැරලා ගෙදර යන ඒ කට්ටිය. නැද්ද? තනියෙන් ආවේ. තනියෙන් යන්න වෙනවා. අර නාම රූප දෙකක් අපි හදාගෙන අපි ආවා. ඉතින් යන්න වෙන්නේ ඒ ස්වභාවයම අරගෙන තමයි යන්න වෙන්නේ. එහෙනම් ද කාම රාග. දර කැමැති දෙයට තියෙන රාගය කාම කියන්නේ කැමැති රාගය කියන්නේ ඇලෙනවා කියන්නේ. දැන් මොකද කරන්නේ? අයින් කරන්න ඕනේද? එහෙම නැත්නම් තුනී කරගන්නවද ටිකක් ඊට පස්සේ අයින් කරනවද? ඕන එකක්. කැමති එකක් කරගන්න පුළුවන්. හැබැයි කරගන්නම වෙනවා අඩු මාසෙන් සුද්ධාවාස පහට යන්න නම්. දැන් අර සංයෝජන තුන අයින් කළොත් බව හතකට සීමා කරගෙන උපරිම හතක් නැත්නම් ඊට කලිනුත් දවසන් කරයි නිවනටම උපරිම යන්නේ බව හතයි නැතේ බවන් අට්ටමං ආදියන්ති. අටවෙනි වාරය ඉපදීමක් ප්‍රතිසන්දියක් නැහැ. කාමරාගය පටිගය අවසන් කළොත් සුද්ධවස පහක් තියෙනවා. සුද්ධ කියන්නේ පිරිසිදු. වාසය. වාසය කරන්න ඊටාම පිරිසිදු පහක් තියෙනවා. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ඨ. කල්ප 1000යි, කල්ප 2000යි, කල්ප 4000යි, කල්ප 8000යි, කල්ප 10000යි. කාම ලෝක වලට එන්නේ. නගාමි ආගමනයක් නැහැ අනාගාමි. තේරෙනවද කියන්නේ? ඒ කැමති නම් ඉතින් තමයි නැත්තම් ඉතින් ඊතුරු පහ සම්පූර්ණ කළා සසරෙන් නිවනටම මේ භවයේම අවසන් කරන්න පුළුවන්. නමුත් සමහර අයගේ තියෙනවනේ යම් යම් ප්‍රාර්ථනා. ඒතොර නානත් කාය නානත් සංඥා. එක එක කයට එක එක සංඥාවක්. ඒතොර යා කැමති නම් සුද්ධවාස පහේ ඉන්න පුළුවන්. හැබැයි කාමරාගය නැමැති ඒ නාම ධර්මය හැවත් ඒ සිතුවිල්ල අයින් කරගන්න වෙනවා. දැන් කවද්ද අයින් කරන්නේ? අද අයින් කරලා තිබ්බොත් කාමරාගේ පැටිකේ දෙකම රැයට මාරයවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අයින් කරගත්තේ නැත්තම් මාරයවත් ගැටලුවක් වෙනවා. කොහේ හරි ගිහින් දානවනේ අපි වායි. නේ. එහෙනම් සක්‍රුදාගාමි මාර්ගයේදී වෙන්නේ අර වස්තු වලට තියෙන රාගය තුනී වෙනවා ඒකම ඒ පිළිබඳව ඇති කරගන්න සිතුවිලි වලට තියෙන රාගය ක්ලේශකාම ඒ සිතුවිලි වලටත් රාගය තියෙනවා ඒ සිතුවිලි වලට කැමතිනේ එහෙන් ලස්සන රූප දැකලා සිතුවිල්ලක් හදන්න කැමතියි ඒතර එතන කියන්නේ කාම රාග වස්තු වලටත් ඒ වගේ සිතුවිලි වලටත් ඒ වගේ හොඳ මිහිරි හඩවල් අහලා ආස්වාදයක් ලබන්න කැමතියි කාම රාග හොඳ සුවඳන් සුවඳ දේවල් ආග්‍රහණය කරලා සිතුවිල්ලක් හදන්න කැමති. කාමරාග. හොඳ රසයක් වින්දනය කරලා සිතුවිල්ලක් හදන්න කැමති. කාමරාග. සුමුදු පහසක් ලැබලා සිතුවිල්ලක් උපදවන්න කැමති. කාමරාග. මනසින් අරමුණු ඉටු කරගෙන ඒ තුල ආස්වාදයක් ලබන්න කැමති. කාමරාග. දැන් තුනී කරනවද අවසන් කරනවද? අවසන් කළොත් සුද්ධාවස පහේ තුනී කළොත් එක භවයකට එනවා. එකපාරක් එනවා. තේරෙනවද කියන්නේ? හැබැයි එකම පටිගියත් අවසන් වෙන්න ඕන. පටිගිය කියන්නේ මොකක්ද? තරහ, ක්‍රෝධ, වෛර, සිතුවිලි. තියෙනවද තාම? ඒ තියෙන්නේ තණ්හාව හින්දාමයි. තෘෂ්ණාව තියෙනවා නම්ම තමයි දේශයත් එන්නේ. අවිද්‍යාව තියෙනවා නම්ම තමයි දේශයත් එන්නේ. ඒතොර දේශය කියන ධර්මතාවය නාම ධර්මයක්. සිතුවිල්ලක් විතරයි. අයින් කරපු අයින් කළොත් හොඳයිද? පැවැත්වුවොත් හොඳයිද? තමන්ගේ සිතින් විමසන්න. මේ තරහ, ක්‍රෝධ, වෛර, පටිග කියන මේ ධර්මතාවය කියන්නේ නාම ධර්මයක් සිතවිල්ලක් විතරයි. ඒක චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා යනවා. මේක මගේ සිත තුළ පවතින ඉඩ දෙනවද? එහෙම නැත්නම් මම මේක සිතින් අයින් කරනවද? තමන් තමන්ගෙම විමසන්න. හොඳ එක මොකද්ද? අයින් කරන එක හොඳයිනේ. ඔව්. කරන්න වෙනවා කවදාද අයින් කරන එකම තමයි හොඳ. එයි Tamanට යහපතක් වෙන්නෙත් නෑ අන් අයට යහපතක් වෙන්නෙත් නෑ. එහෙනම් කාමරාගයයි පටිගයයි අවසන්ද? එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බස පරාමාස කියන සංයෝජන අවසන්ද? ඕරම්බාගේ සංයෝජන අවසන්. බයක් වෙන්න ඕනේ නෑනේ. අනිත් ධර්මතා පහ පිළිබඳව ඊළඟ දේශනාවදී කරනවා. ධර්ම දේශනාව අවසන් කරනවා. කාලේ පැහැදිලිද කියන්නේ? ආ පැහැදිලි. දැන් එතකොට අපිට මේ ටික කරගන්න බැරිද? මේ භාවය තුළ කරගන්න බැරිද? පුළුවන්. මොනවද අවශ්‍ය කරන්නේ? සතිය හයෝනිස මනසිකාරය. මේ දෙන්න තමයි උදව් කරන්නේ. වෙන කවුරුත් උදව් අම්මා තාත්තට කරන්න බෑ. සහෝදරයට කරන්නත් බෑ, මහත්තයාට කරන්නත් බෑ, නෝනාට කරන්නත් බෑ, දරුවන්ට කරන්නත් බෑ. ඊටත් වඩා වටින දෙන්නේ තමයි සතියයි යෝනිස මනසිකාරය. එහෙනම් ඒ දෙන්නම නේද ළඟ තියාගන්න ඕනේ. ඒ දෙන්නම අයින් කරන්න මේපම්. පොඩ්ඩකටවත් අයින් කරන්න එපා. අයින් කළොත් සසර. ළඟ තියාගත්තොත්